පින්නතුන් මේ වෙනකොට දන්නවා දිගින් දිගටම මේ වැඩසටහන හා සම්බන්ධ වී සිටින පින්නතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරන්න ආරම්භ කළ තිබෙන්නේ දස සංයෝජන ධර්මයන් පිළිබඳව. දස සංයෝජන ධර්මයන්ගෙන් සක්කාය දිට්ඨිය කියන සංයෝජන ධර්මය පිළිබඳව පසුගිය වතාවේදී අපේ ප්‍රමාණවත් සාකච්ඡාවක නියැලුණා. ඉතින් අද බලාපොරොත්තු වන්නේ විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම දෙක ගැන කතා කරන්නේ ඒනොත් ශීලබ්බත පරාමාසය කියන සංයෝජනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද පංච නීවරණ ධර්ම ගැන විග්‍රහයේදී අපේ මේ විචිකිච්ඡා කියන නීවරණය පිළිබඳව අකුසල ධර්මයේ පිළිබඳව සාකච්ඡා කෙරුණා කළා. ඒ නිසා ඒ පිළිබඳව මේ වෙනකොටත් බොහෝ දෙනා දැනුවත්ව සිටින නිසා අපි වැඩි දුරටත් ඒ පිළිබඳව සාකච්ඡා නොකර යම් මට්ටමකින් පින්වතුන් ඒ පිළිබඳව දැනුවත් කරලා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයට වැඩි අවධානය යොමු කරමින් කතා කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් සුපුරුදු පරිදි තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබට මට අපට හැමදෙනාටම බෙදා දීම සඳහා කියා දීම සඳහා මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ස්ථානයේ වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වගේම දුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද පරමස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය නිර්හවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් අපි හන්නේ පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඉතින් අපි හාමුදුරුවෝ තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානෙ ඔබට බොහොම සරලව සුගමව තේරෙන විදිහට බොහොම ලස්සනට කියලා දෙනවා මං විටින් විට අහන හරස් ප්‍රශ්නවලත් ප්‍රශ්නත් ඉවසා දරා ගනිමින් උපේක්ෂකව බොහොම හොඳින් උන්වහන්සේ අපට මේ ධර්ම කාරණා කියලා දෙන්නේ. ඉතින් අපි හාමුදුරනේ අපි අද සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් අපේ ප්‍රේක්ෂක පින්වතුන් වෙත සිහිපත් කරමු. දැන් මේ දස සංයෝජනවලත් අපි හඳුරන්නේ විචිකිච්ඡා කියන සංයෝජනේ ක්‍රියාත්මක වෙනවා. ඒක පංච නීවරණ ධර්මවල සඳහන් වෙන ඒ නීවරණ ධර්මයේමද ඊට වැඩිය වෙනසක් දස සංයෝජනවලදී සිද්ධ වෙනවද? එහෙම නැත්නම් මොකද්ද මේ විචිකිච්ඡා කියන්නේ කියන එක අපි විග්‍රහ කරගමු. පෙරවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය කලල්ලේ කන්දකිත්ති සාන්ද්‍රයන් වහන්සේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අපි පංච නිවරණ කතා කරන අවස්ථාවේදී විචිකිච්ඡා නිවරණය පිළිබඳව කතා කළා. ඉතින් අද දස සංයෝජනවල දෙවෙනි සංයෝජනය තමයි විචිකිච්ඡා සංයෝජනය. ස්වාමීන් වහන්සේ මුලින්ම කියනට ඕන මේ පංච නීවරණවලදී කතා කරපු විචිකිච්ඡාව තමයි අපිට මෙතනදී කතා කරන්න තියෙන්නේ. එහෙමසක් නෑ. ඉතින් අපි මේ සාකච්ඡාව සම්පූර්ණ වීම සඳහා අපි නැවතත් කෙටියෙන් මතක් කරන්නම් ඉතින් විචිකිච්ඡාව කියලා කියන්නේ සැකේ අපේ පින්න තුළ දන්නවා. සැකේ කියලා කිව්වහම මේ සාමාන්‍ය හැම දෙයකම තියෙන සැකේ නෙවෙයි. නමුත් ඒ සැකේ කියන එක ලෞකික ලෝකෝත්තර කියන ඔබේ ආර්ථේම විනාශ කරන මහා ආවරණයක් කියන එක අපේ කවුරුත් දන්නවා. ඒ වගේම මේක සංයෝජන ධර්මයක්. එතකොට මෙතනදී විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ආදී අටවැන පිළිබඳව තියෙන සැකය ඉතින් ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ වගේම උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඊළඟට උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන සැකේ ධර්ම රත්නය පිළිබඳව යම් යම් ධර්ම කාරණා පිළිබඳව තියෙන සැකය සංඝ රත්නය පිළිබඳව තියෙන සැකය ඊළඟට සීලය පිළිබඳව. අතර මේ සීලය මේ සීල ආරක්ෂා කරලා නිවන සාක්ෂාත් කරන්න පුළුවන්ද? මේ ආදී තියෙන සැකය. ඊළඟට විශේෂයෙන්ම ඔය සීලය සම්බන්ධව මට පුංචි කරුණක් මතක් වුණා. ඒක ස්වාමීන් වහන්සේලාට වුණත් එහෙමයි. ඒක මම දන්න ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට තියෙන ප්‍රශ්නේ තමයි මේ සීලවන්තක නැත්තම් මේ උපසම්පදා සීලය අවිච්ඡින්න මාවද කියන එක හැමදාම මේක ලොකු ප්‍රශ්නයක්. එහෙම. කියන්නේ මේක දැන් මේක පැවතිගෙන ආවද මේක බුරුම රටෙන් මෙහාට ආවා ඊළඟට තායිලන්තෙන් මේක මෙහාට ආවා සියන් රටේ ඉතින් මේක දිගටම පැවතීගෙන ආවද? එහෙම නැතුව මේක මගදී ඉතින් ඕක හිතාගන්න බැරි ප්‍රශ්නයක්. උන්වහන්සේ මට මතකයි අපේ පූජනීය ලොකු සාන්තර ළඟට ගිහිල්ලා මේ ගැනම තර්ක කරනවා. අන්තිමට උන්වහන්සේ උපවැදි වුණා. උපවැදි වුණා. මොකද උන්වහන්සේට ඒකම තමයි තිබිච්ච එකම ගැටලුව. ඊට බලන්න ඒක අර සීලයේ පිළිබඳව ඉතින් ඒ අනවශ්‍ය වුණාට වඩා අනවශ්‍ය විදිහට මේ සැක කරන්න ගියාම තියෙන ප්‍රශ්න. අද උන තිබිච්ච සීලයක් නැති කරගත්තා. <laughs> ඒ කියන්නේ මේ උපයදී වෙලා. උපයදී වුණා. ඉතින් සාමාන්‍යයෙන් ඒක තමයි මේක මහා ආවරණයක් ඇත්තටම. අපි අහන්නේ මේ මට පොඩි ප්‍රශ්නයක් දැන් සැක කළ යුතු තැන සැක කරන්න හොඳ නැද්ද? සැක කළ යුතු තැන සාමාන්‍යයෙන් සැක කරන්න ඕනේ හැමදේම. අර කාලාම සූත්‍රයේදීත් සඳහන් වෙනෝනේ පැහැදිලි නේද? පැහැදිලි. සැකය මේ නිවැරදි කියලා එහෙම. ඇත්තටම සාමාන්‍යයෙන් නුවණින් විමසලා බලන්න ඕනේ. මෙතනදී ඇත්තටම අපි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තේ නැත්නම් ඒ වගේම යෝනිසෝ මනසිකාරය නැත්නම් අපටත් සැක හිතෙන්න පුළුවන්. මොකද අපි ධර්මය ඉගෙන ගත්තාම ඒ සක්සුදක් වගේ පැහැදිලි වෙනවා නේ මේ ධර්මය නම් ඒකාන්ත සත්‍යයක් කියලා. මොකද ඒක ධර්මයේ තුලින්ම ඇති වෙන දෙයක් නතුව දැන් ස්වාමීන් වහන්සේ කියන විදිහට අපි මේ හැමදේම මේ මෙහෙම සැකයක් කරන්න නැතුව හිටියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. මෙහෙම අනිත් එක අපි හන්නේ දැන් ධර්ම ශ්‍රවණයේ ආනිසංශයක්ම තියෙනෝනේ කංකං විතරති කියලානේ. සැක සංඛා දුර වෙනවා කියලා. දුර වෙනවා කියලා. එතකොට ධර්මයේ ශ්‍රවණය කරනවා විතරක් නෙවෙයි අපි හන්නේ මේ ධර්ම සාකච්ඡාවක් කරනකොටත් යම් කිසි ගැටලු සහගත තැන් තියෙනවා නම් ඒ ඒවා निराකරණය කරගන්න පුළුවන්. දැන් අපේ හාමුදුරුවෝ ධර්ම කාරණාවන් බොහොම මනවින් විග්‍රහ කරනවා. එතකොට ඒ අතරේ මගේ හිතේ යම් කිසි සැකයක් ඇති වෙනකොට මම ඒක අහනවා. අහනවා. එතකොට ඇහිතුහාඳුර එක පැහැදිලි විස්තර කරනකොට ඒ සැකේ දුර වෙලා. දුර වෙනවා. දුර වෙනවා. එතකොට මම එහෙම ප්‍රශ්න අහන එක වැරද්දක් නෙවෙයි දෙයක්. නෑ නෑ නෑ බය වෙන්න එපා. <laughs> එතනදී ඇත්තටම ඒක නෙවෙයි සැකය. ඒක ඇත්තට විමසීමක් ඇත්තටම බොහොම කරුණාවෙන් කරන දෙයක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ එතකොට මේ අපි ඕනම දෙයක් විශේෂයෙන් තථාගත ධර්මය හොඳට ඉගෙන ගත්තාම දැන් අපි ධර්ම විනය ඉගෙන ගත්තේ නැත්නම් ස්වාමීන් වහන්සේ හැමදාම ජීවිතේ සැක තමයි. එහෙමයි. අපි දන්නවා දැන් සමහර අපි අපි ස්වාමීන් වහන්සේලා දෙනමක් නිසා අපි ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් දන්නවා සමහර ස්වාමීන් වහන්සේලා බොහොම බොහොම සීලවන්තයි. නමුත් මේ පුංචි පුංචි දේවල් අල්ලගෙන ජීවිතේ බොහොම මේ විනාශ කරගන්න අවස්ථා තියෙනවා. මොකද මේ සැකේ. ඊළඟට ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අර පුබ්බන්නේ තවත් සැකය මේ හැමතිස්සෙම තියාගෙන ඉඳිය යුත්තක් නෙවෙයි. නමුත් නමුත් සැකය අවබෝධය සඳහා භාවිතා කරන්න දැන් පුළුවන්කම තියෙනව නේද දැන් මොකක් හරි සැකයක් ඇති වුනහම ඊට පස්සේ ගවේෂණය කරන හොයනවා දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරලා තියෙන අපේ හඳුනේ ඒහි පස්සිකෝ කියලානේ අවිල්ල බලන්න කියන එක. දැන් සැක කර කර ඈතට වෙලා ඉන්න නෙවෙයිනේ. එතකොට එහෙම සොයා බැලා විමසා බැලීමයි බැලීම සැකයට ප්‍රතිවිරුද්ධ කාරණයක්. මේක හැකින් බලනවා නෙවෙයි අවබෝධය සඳහා විමසා බලනවා. ඒක ඉතාම වටිනා දෙයක්. මොකද තථාගතයන් වහන්සේ පැහැදිලිවම මේ ධර්මය තුල ගුරු මුස්තියක් මේ තුර නැරගෙන එහෙම. ඇත්තටම මේ ධර්මය දැන් අපි බුද්ධ ഘോഷාචරණ හතර අටුවා නිරුත්සාන් වහන්සේ තුන් වහන්සේ ඇත්තට මේ කාර්යමේ මොහොම මේක ඉගෙන ගන්න. කිසිම පැහැදීමක් තිබුණේ නැහනේ. එහෙම. ඒ ඇවිල්ලා මේ ඉතින් මේක ඉගෙන මේක ගන්නන්න කිව්වහම කිව්වේ මේක දැන ගන්නවා නම් පැවිදි වෙන්න ඕන. ඊට පස්සේ පැවිදි වෙලා මේක ඉගෙනගෙන ඉගෙනගෙන යනකොට උන්වහන්සේට පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා. ඉතින් අන්තිමට මේ උන්වහන්සේ මේ අටුවාල් තේ කාලේ වෙලාම පුදුම ශාස්ත්‍රීය සංග්‍රහයක් කළේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් මේ මේ මේ හාරන්න හාරන්න බබලන ධර්මයක් තමයි කතා කරන ධර්මය. එහෙමයි. මොකද මේ මේක විවෘත කරන්න විවෘත කරන්න බබලනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන විදිහට එහෙම සැකයක් තියෙනවා නම් ඒ ධර්මදර විනේදර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ගැන විමසලා ඒක දැනගන්න එක මේ ශ්‍රද්ධාව තව දෙගුණ තෙගුණ වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ කියන්නේ මම මේක හරන තරමට වැඩසටහනක් දැදලා එනවා. ඔව් ඒකට වැඩිම හරන එකක්. <laughs> එහෙමයි. ප්‍රේක්ෂක පින්මතුන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් මේ මහාර්ග සම්පතින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමයි මම මේ වැඩි වැඩි මේ ප්‍රශ්න අහන්නේ අපේ. ඇත්තටම. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් එහෙම සැක සංඛා තියාගෙන ඉන්නව නම් දැන් සීලය පිළිබඳවත් සැකයක් ඇති කරගත්තොත් ඒ ඒ සැකේ අපි කොහොමද නැති කරගන්නේ? ඒක සම්මත ඇත්තටම සීලයේ පිළිබඳව සැක ඇති වෙනවා නම් ඒක තමයි කියන්නේ විනය ඉගෙන ගන්න ඕන කියන එක. විනය ඉගෙන ගත්තේ නැත්නම් අපිට හැමදාම ජීවිතයේ සැක තමයි. දැන් අනිත් එක මේ දන්නේ නැතිකම හින්දා. දන්නේ නැතිකම නිසා. ඒතරම හොඳට දන්නවන සම්මත දැන් අපි හිතන්නේ දැන් නීතිය දන්නවා නම් නීතියෙන් බේරිලා වැඩ කරන්න මිනිස්සු දැන් ඔයාලා සමාජය ගත්තාම මිනිස්සු දන්නවා නීතියෙන් බේරිලා වැඩ කරන්න. ඒක කපටිකම නෙවෙයිද අපි හන්නේ. නෑ. ඉතින් <laughs> දැන් මේ අපි ශාසනික නීතිය ගත්තාම සම්හංශ ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ අපි විනය නීතිය අපි නීතියෙන් බේරිලා කියලා කියන්නේ අදහස් කළේ නීති කඩ කරන්නේ නැතුව ජීවත් වෙන හැටි දැනගන්නවා කියන එකද? එහෙම නැත්නම් නීති ක්‍රියාත්මක කරන අයට අහු වෙන්නේ නැති වෙන විදිහට වැඩ කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ නීතිමාලාව ස්වාමීන් වහන්සේ අතර මේක දැන ගැනීම තුළ අපිට පුළුවන් ඒකෙන් ඒකට මේ ශික්ෂාපදේ කැඩෙන්නේ නැති වෙන්න ආරක්ෂා වෙන්න. එහෙම. එතකොට දැන් අද මේ ලෞකික සමාජයේ තියෙන නීතිය දැන් ඒ කොහොම සිදුරු හොයාගෙන එහෙම යන එකක් නෙවෙයි ඇත්තට. එහෙම. නමුත් දැන් මේ තථාගත නීතිය බුදුරජාණන් වහන්සේ අපට පනවව දාලා මේ ශික්ෂාපද පිළිබඳව අපට පුළුල් අවබෝධයක් තියෙනවා. දැන් අපි බලන්න අපි සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමකට උනත් සැකයක් සංකාවක් ඇතුණු අපේ සංගතලේ විශ්වාසයක් තියෙන අහවල් ස්වාමීන් වහන්සේට හොඳ විනය දැනුමක් තියෙනවා. එහෙමයි. තුන්වහන්සේක විසඳයි හොඳට. වික්ෂුන් වහන්සේගේ පැත්තෙන් බොහොම කරුණාවෙන්. දැන් අපි නැත්තම් අපිට ප්‍රශ්නයක් ආවට පස්සේ අපි හැමතැනම මේක කියන්නේ ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමයි. ඒකට සුදුසු ස්වාමීන් වහන්සේ නමක් ඇත්තටම දැන් අපේ මේ සංඝයා අතර බොහෝම දක්ෂ විදිහට විනය ගැටළු විසඳන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා ඉගෙන ගැනීමම තමයි ස්වාමීන් වහන්සේ ඒකට යෝනිසෝ මනසිකාරයත් සමග එකතු වුණාම මේ සැක සංකා විනය පිළිබඳව සැක සංකා තියෙනවනම් ඒව දුරු කරගන්න විනය ධර්මයේ විනය සියල්ල පිළිබඳවම නොදන්න කම නිසා තමයි සැක සංකා ඇති වෙන්නේ. එහෙමයි. එතකොට මෙලෝ පරලෝ පිළිබඳව සැක සංකා ඇති වෙනවා. ඇති වෙනවා සම්මහ. දැන් එතන තමයි එතන දෙකෙන් තියෙනවා මෙලව දැන් අතීතයේ හිටියද කියලා. ඉතින් මම කියලා කෙනෙක් හිටියද මමමද හිටියේ ඔය ආදි වශයෙන්. අතීතය පිළිබඳව සැක කරනවා. අනාගතය පිළිබඳව අපරාන්ත. අනාගතේ මම මම මේ ආයේ පහල වෙනවා මමද උපදින්නේ. අර මම කියන එක අර බලු මැක්කා වගේ තමයි. ඉතින් ඒ නිතර ඒවා පිළිබඳව සැක. ඒ කියන්නේ මේ මේ ඒ සැකයටත් එක්තරා විදිහක සක්කාය දිට්ඨිය මුසු වෙලා තියෙනවා නේද? ඒකෙන් මම කියන එකම තමයි මෙතන තියෙන ගැටලුව. එහෙමයි. ඒකනේ මම සංඥාව කඩාගත්තොත් එතන එතන එහාට බොහොම සුදුම සුන්දර ගමනක් නේ ඉතින් එහාට තියෙන්නේ. මම සතර පාය වහනවා. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ ස්ථිර පැහැදීමක් ඇති වෙනවා. ආනන්තර විපාප කර්මයක් මොන විදිහකට සිද්ධ වෙන්නේ. ඉතින් පුදුමාකාර පිළිසරණක් ලැබෙනවා සමහර. ඒ කියන්නේ අපි හන්නේ මේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ සසරට බැඳලා තියෙන ලොකුම ගැටේ. ලොකුම ගැටේ. දැන් අපි අර මම අර දැන් කියලා මැක්කාගේ කතාව ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා සාපේ බන්ටක් තියෙනවා. ඉතින් අර අතරම අර මැක්කාගේ කතාව පුංචි ළමෙකුට අර මේ ළමයා නිතරම මොකක් කියන්න ගියත් නැක්කා සම්බන්ධ කරනවා. එහෙමයි. ඒ අන්තිමට මේ ගුරුවරයා කල්පනා කරන්නේ පොල් ගහ ගැනවත් ළමයා ලියන්න දුන්නොත් මේ නැක්කාම තකේ කියලා. එහෙමයි. මේ ළමයාට දුන්න පොල් ගහ ළඟ ගැන ලියන්න රචනයක්. නෑ ඒක ලියුවත් පොල් ගහක් තියෙන අපේ ගෙදර. මේ පොල් ගෙඩි තියෙනවා. ඉතින් ඕම අන්තිමට පොල් ගෙඩියක් වැටුණා. පොල් ගෙඩියක් වැටිලා ඒ පොල් ගෙඩියත් එක්ක අපේ ගෙදර එන බල්ලා <laughs> සෙල්ලම් කරන ගියා. ඒ බල්ලාගේ හිටපු මැක්කේ කර ඒ වගේ ස්වාමීන් වහන්සේ අපි මොන දේ කරන්න ගියත් මේ මම කියන සංඥාව තියෙනවා. ඒකත් එක්ක තමයි සෑම කෙලෙසයක්ම හටගන්නේ. දැන් ඔය අපි බලමු සක්කාය දිට්ඨිය නිසා තමයි ඇත්තටම විචිකිච්ඡාව. එහෙමයි. විචිකිච්ඡාව නිසා තමයි අත්තම සීලබ්බත පරාමාස දැන් විචිකිච්ඡාව සැකෙන් එනකොට අර සීලය ගැන විශ්වාසයක් නැහැ. සහ සක්කාය දිට්ඨිය නිසා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨිය නිසා සීලබ්බත පරාමාසය වැඩෙනවා. මේවා එකට එකක් ස්වාමීන් වහන්සේ පැහැදිලිවම සම්බන්ධයි. ඉතින් ඒ කියන්නේ මේ ගැට කපනවා නම් ගැට ලිහනවා නම් ලිහන්න ඕන ගැටේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. එහෙමයි. ඒ පිළිබඳව තමයි අපේ පින්නතුන් වැඩියෙන් අවධානය යොමු කරන්න ඕනේ මේ සංකාදීටි ප්‍රහාණය කරගන්නේ කොහොමද කියන එක ඒතොර ඒ ලොකු ගැටේ ලියා ගත්තාම අනිත් ගැට හිමීට බුරුල් වෙවි ලියා ගන්න පුළුවන්. ඒ සඳහා අපි ගියවත් ඉස්සෙල්ලා කතා කරා අනිත්‍ය සංඥාවම තමයි පංච උපාදානස්කන්ධේ මේ ආයතන ධාතු ඒවා පිළිබඳව මේක කඩන්න තියෙන එකම දේ තමයි ස්වාමීන් වහන්සේ අනිත්‍ය සංඥාව. එහේ. ඒ භාවනාවන් අතරින් උසස්ම භාවනා හැටියට හැඳින්වෙන්නේ ඒ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව. මොකද ස්වාමීන් වහන්සේ දැන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වඩම්මෝලා මහා දානයක් මේ ලෝකයේ තියෙන සියලු දේවල් දන් දෙනවට වඩා එක මොහොතක් අනිත්‍ය දුක්ඛ අනාත්මකෙන් තිලක්ෂණය දකින්න එක උතුම් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ශාසනයේ තියෙන ලොකුම පින්කම තමයි මගේ මේ ඇස අනිත්‍යයි කියලා කෙනෙක් හිතනවනේ ඒක තමයි මේ ශාසනය තුළ තියෙන ලොකුම පින්කම. එහෙමයි. කුසලය. කුසලය. එහෙමයි. අපි හන්නේ එතකොට දැන් ඔය විදිහට දැන් මෙලොව ගැන සැක කරනවා, පරලොව ගැන සැක කරනවා, අතීතයේ වර්තමානයේ අනාගතය ගැන සැක කරනවා. ඒ විදිහට සැක කිරීම තුළ හිතේ ගොඩනැගෙන මේ ගොඩනැගෙන අකුසල පාර්ශවය බලවත් වෙනවා. ඒක එතකොට මේ දැන් සැකය ඇති වෙච්ච කෙනෙකුට අපි හන්දේ ඉස්සරහට යන්නත් බෑ නේද මේ නිවන් මාගෙහි සම්මත පැහැදිලිවම දැන් අපි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැත්තම් ශිෂ්‍යය තමගේ ගුරුවරයා කෙරෙහි දරුවෙක් තමන්ගේ අම්මා තාත්තා කෙරෙහි සැක කරනවා නම් ස්වාමීන් වහන්සේ කොහොමද ඒ පැවැත්මක් පවතින්නේ නැහැ නැහැ. ඒ ඇත්තම අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට දැන් අපිට හිතෙනවා නම් ওই ශික්ෂාපද පස්සේ ආපුවා වෙන්නේ නැතිව කවුරු හරි ලියපුවා නැතුව ඔහොම වෙන්නේ කොහොමද? ඌව රකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඔහොම මේ ඔය කියන විදිහේ කෙනෙක් නෙවෙයි. ඉතින් ওই වගේ දේවල් අද මිනිස්සු අතර තියෙනවා උරුවල. ඉතින් ඒකට ප්‍රධාන හේතුව අපිට හොඳට දැනෙනවා ඒක ධර්ම දැනුම නැති කමම තමයි එහෙමයි. ඒකට ප්‍රධාන හේතුව. එහෙමයි. එතකොට මේ ධර්ම ඥානය වැඩි දියුණු කර ගැනීම සඳහා අපි ප්‍රායෝගිකව ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම ධර්ම පුස්තක කියවන්න ඕන. මේ වගේ ධර්ම සාකච්ඡාවලට සවන් දෙන්න ඕන, සම්බන්ධ වෙන්න ඕන. එතකොට අර නොදන්නා කාරණා අලුතෙන් දැන ගැනීම තුළ හිතේ තියෙන යම් කිසි සැකයක්, විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒ විචිකිච්ඡාව දුරු කරගෙන නිසකව මේ නිවන් මඟෙහි නිවන ඉලක්ක කරගෙන ගමන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් විචිකිච්ඡාව ගැන මෙතකින් අපි සාකච්ඡා කිරීම නවත්තලා අපි අපි හඳුරන්නේ ඊළඟ සංයෝජන ධර්මයට අවධානය යොමු කරගමු. සීලබ්බත පරාමාස කියන්නේ මොකද්ද? සම්නාස මේකත් සංයෝජනයක්, වන්දනයක්. සීලබ්බත පරාමාස බොහොම අපි මුලින්ම ශීලබ්බත පරාමාස කියන එක විස්තර කරොත් වචනේ අපි විග්‍රහ කරගත්තොත් ස්වාමීන් වහන්සේ වැරදි සීල් වැරදි වෘත ඉතින් එක එක මේ මෙන්න මේ දේවල් දැන් අපි සීලය කියලා හිතාගෙන සීලේ නොවන දෙයක් ආරක්ෂා කරනවා ඊළඟට නොඑක් විදි වෘත සමාදන් වෙනවා එක එක දැන් සූනක වෘත ගෝත කියන්නේ ගවයෙක් විදිහට වෘත්ත කියන වචන තම අපි හන්නේ මේ පැවැත්ම කියන පැවැත්ම. දැන් ඇත්තටම සම්හඳ දැන් මේ හිතන්න මම කෙනෙක් හිතනවා දැන් මේ සුනකෙක් විදිහට හැසිරීම රටාව කරගෙන යන්නේ සීලයක් කියලා. එහෙම. ඒකකොට සුනකෙක් විදිහට තමයි යන්නේ සුනකෙක් විදිහට තමයි කන්නේ සුනකෙක් විදිහට තමයි නිදන්නේ. එයා හිතනවා ඒක මහා විශාල සීලයක් කියලා. අපහන ඒක අර අන්ත දෙකෙන් උභයාන්තයෙන් කාමසුකලිකාන යෝගී අත්කිලමතාන යෝගී කියන අන්ත දෙකෙන් අත්කිලමතාන යෝගී පැහැදිලිම අත්කිලමතාන යෝගයට දැන් අපේ බෝසතරන් වහන්සේත් ඒ අන්තේ ගමන් කළානේ එහෙමයි උන්වහන්සේට තේරුම් ගියා මේ ඇත්තට මේ අන්තයෙන් ගිහිල්ලා කවදාවත් යථාර්ථය අවබෝධ කරගන්න බෑ ඒ කියන්නේ අර දුෂ්කර ක්‍රියා කරන කාල අවුරුදු 6 ඇතුළතදී ඔය වගේ ව්‍රතත් අනුගමනය කරන්න ඇති නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේ ගොම පවා අනුභව කළානේ. එහෙමයි. පුදුම ශරීරයට දුක් දෙන්න තියෙන ඒක මිනිස්සෙකුට හිතන්නවත් බැරි මහා පුදුම පීඩාවක් උන්වහන්සේ මේ ශරීරයට දුන්නා. දැන් අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් සුනක වෘතයක් හරි ගෝ වෘතයක් වගේ කියන සමාදන් වෙන කෙනෙකුගේ කොහොමද චර්යා රටාව? ඇත්තට සම්මත ඒ චර්යා රටාව ඒකාන්තයෙන්ම ඒ සුනකයා විදිහමයි. එහෙමයි. ඊළඟට ගවයා විදිහමයි. ඒ කියන්නේ කනකොල කන්නේ නැහැ නේද? තනකොළ නම් කන්නේ නැති වෙයි නේද? එහෙමයි. සමහරට එහෙම කනවත් දන්නේ නැහැ. නමුත් අර අපි හරකා කන තාලෙට උලා කන උලා කන විදිහට දැම්මත් අතින් අරගෙන කන්නේ නැහැ. අතින් අරගෙන කන්නේ නැහැ. දැන් අර සතෙක් අපි හිතමු බල්ලෙක් එකපාරම ඇවිල්ලා එකපාරම දා ගන්න යනකොට වටේ කැරකෙනවනේ. එහෙමයි. ඒ වගේ මේ මේ භූතේ සමාදන් වෙච්චයි ඒ විදිහටම තමයි කැරකවිල තමයි කැරකවිල තමයි වාඩි වෙන්නේ. වකුටු වෙලා නිදා ගන්නවා. මට මතක් වෙනවා සමහරවිට අර කුක්කරවතී සූත්‍රයේ එහෙමයි. පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ එතෙන්දී අර උන්වහන්සේ වැඩින්න අවස්ථාවක මේ තරුණයෝ දෙන්නේ තරුණ නෑවිලා බුදුරජාණන් වහන්සේ හම්බෙනවනේ. හම්බෙලා කෙනෙක් පුන්න අනිත් එක්කෙනා සේනානේ. ඔව් ඒ වගේ නම. ඉතින් මේ දෙන්න හම්බෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මේ පුන්න කියනවා මේ මගේ ආල්වා බොහොම හොඳ මේ මෙහෙට මහති දක්ෂේ ඒ වගේම බොහොම හොඳට සිල්ගුණ පුරන කෙනෙක්. එහෙනම් තනි කරම මේ සුනක වූත සුනකෙක් විදිහටම තමයි යාගේ ජීවන රටාව ගෙන යන්නේ මොකද මේ කෙලෙස් නැති කරන්නේ ශාසනයේ තථාගත ධර්මයේ කියන්නේ මේ විමුක්තිය සොයාය යන ගමනේදී ඉතින් ඔය එක එක අබුද්ධෝත්පාද කාලවල මේ ධර්මයක් ලැබෙච්ච නැති වෙලා මේ නොයේ කතදහ බැලීම් කරනවා දෘෂ්ටි මතවාදවල එල්ලිලා එල්ලිලා ඉතින් දැන් බොහොම ඉහළින් අර තමන්ගේ යාළුවා ගැන කොහොම මෙයා මේ විදිහට බුදුරජාණන් මේ බෞද්ධ ශ්‍රාවකයෝ නෙවෙයි. බෞද්ධ ශ්‍රාවකයෝ නෙවෙයි. එහෙම. අතරම නිගණ්ඨනාථ පුත්ගේ කට්ටිය. එහෙම. ඊළඟට ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහන අර පුන්න මගේ යාළුවා මේ ඉතින් චුත වෙලා නැත්තම් මරණ මරණට පස්සේ ඊළඟට උපදින භවය කොහොම එකක් වේද? ඇවි ලොකු බලාපොරොත්තුකින් හොඳ තැනක දිව්‍ය ලෝකෙක නැත්තම් මොකක් හරි බ්‍රහ්මයෙක් වගේ උපදී කියලා. ඒ කියන්නේ මේ බලු වෘතය, සුනක වෘතය ඊටාම උපරිමයෙන්ම රකින හින්දා එහි මතු භවයේ ප්‍රතිඵලය හොඳ සුගතියක් වෙයි කියලා හිතනවා. සුගතියක් වෙන්නේ බාහනේ දුස්තිය තියෙන භයානකම, මිත්‍යා දෘෂ්ටිය තියෙන භයානකම. ඒ ඇත්තටම සංසේ මිත්‍යා දෘෂ්ටිය ආවට පස්සේ ආයෙත් එයාට එන්නේ මිත්‍යා සංකල්පනේ. එහෙමයි. මිත්‍යා සංකල්ප ආවට පස්සේ මිත්‍යා වාචා ඊළඟට මිත්‍යා කම්මන්ත තන්නේ කරම මිත්‍යා මාර්ගයක්මයි යන්නේ. එතකොට දැන් මෙහෙම කිව්වොත් හරිද අපේ මිත්‍යා දෘෂ්ටි කියන එක බලු දෘෂ්ටිය. බලු දෘෂ්ටිය આવොත් බලු සිතිවිලි එනවා. ඊට පස්සේ බලු කතා. ඊට පස්සේ බලු වැඩ. එන බලු චර්යාව නේද අපි අහන්නේ. එතකොට දැන් මම අහලා තියෙන දැන් ඒ වගේ සුනක ප්‍රති සමාදන් වෙච්ච තවත් එක්කෙනෙක් හම්බුනොත් බල්ලු දෙන්නෙක් මුණ ගැහුණාම දෙන්න බුරා ගන්නවා වගේ හා එහෙමත් කරන ඇති ඒ විදිහේ තමයි අදහස් ප්‍රකාශ කර ඉස්සලා බුරාගෙන තමයි අදහස් ප්‍රකාශ කරගන්නවා කියන පැන ඉතින් ඇත්තටම දැන් මේ වෙලාවේ මේ අර ඔය කියන තරුණයෝ දෙන්න පුන්නයි සේන සේනාන් මේ දෙන්න අන්තිමට දැන් මගේ යාළුවාගේ තත්ත්වය කොහොමද කියලා මම දැන් බුදුරජාණන් කියන නැව කහන්න එපා මගේ තුන් වතාවක්ම කියනවා නේ එහෙම කියන්න එපා ස්වාමීනි මේක කියන්නේ ඇයි අපලන්නේ එහෙම අහන්න එපා කියන්නේ? ඇත්තට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ තියෙන විනාශය. උන්වහන්සේ දැන් මේ උන්වහන්සේ දන්නවා මේක මේ කරුණාව හින්දා කරුණාවෙන්ද උන්වහන්සේ මේ අවබෝධ කරන විලාසයනේ. අතර මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන විලාසය හරිම පුදුමයි සම්මා. සමහර දේශනා කියනකොට තේරෙන උන්වහන්සේ මේක හිතා ගන්න බෑ උන්වහන්සේ අවබෝධ කරන විදිය. ඒ උන්වහන්සේ මෙතනදිත් අර දන්නවා මේගොල්ලෝ නැවත නැවත මේක අහනවා. ඒ නිසා කියන්නේ ඔක මගෙන් අහන්න එපා. ඉතින් අනුකරක නෑ නෑ ස්වාමීන් මේක කියන්නේ. ඉතින් එහෙනම් කියන්නම කියනවා නම් කියන්නම් කියලා ප්‍රතාගතයන් වහන්සේ වදාමත මේ සුනකෙක් විදියට හිත පුරුදු කරපුවාම ඒ වගේම චර්යා රටාව සෑහෙන කාලයක් පුරුදු කරාම ඒ ඒ යෝනියම උපදිනවා. කියන්නේ බල්ලෙක් වෙලාම තමයි උපදින්නේ. නෑ බොහොම දුක් වෙනවා. බල්ලෙක් විදියට හිටියොත් බල්ලෙක් වෙලාම තමයි උපදිනවා. දැන් අපි සාමාන්‍ය විදියට ගත්තොත් මිනිස්සෙක් විදියට ජීවත් වුණත් මනුෂ්‍ය ධර්ම තිබුණොත් ස්වාමීන් වහන්සේ මිනිස්සෙක් වෙලා උපදින්න බැරි කමක් නෑ. ඉතින් එතකොට දැන් ඒ වගේම තමයි මේ සුනකෙක්ගේ වැඩ ටික තිබුණොත් ඒ යෝනියට තමයි යන්නේ. මොකද ඒකේ අර අර තියෙන අපේ හන්නේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පහන. යම්බදු බීජයක්ද වැපරුවේ වැපරූ බීජයට අනුරූපී ඵලයක් තමයි ලැබෙන්නේ. ලැබෙන්නේ. එහේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අහනවා එතකොට මං ගැන මම ගෝවුතය. මම සුන මේ හරකෙක් වගේ ජීවත්. එතකොට මේ අනිත් එක්කෙනා තමයි යාළුවා ගැන අහන්නේ නේද? එතකොට කියනවා ඉතින් ඒකත් අර විදිහෙන් ප්‍රතික්ෂේප කරන බුදුරජාණන් කියනවා ඉතින් ඒත් ඒ යෝනිටම තමයි යන්නේ. ඒ කියන්නේ ගෝවෘතේ සමාදන් වෙච්ච එක්කෙනා තනිකර හරකෙක් වගේ. හරකෙක් වගේ. ඉතින් මේ විදිහටම ඒකම මේ ගාලක වගේ නිදාගන්න එතනම මල පහ කරගන්න එතනම නිදා. ඒවා පිරිසිදු කිරීමක් එහෙම කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒ අතරම පුදුම හිතාගන්න බෑනේ දැන් මේ උත්සවල හැටි. ඒ කරත් අදින්න <laughs> එහෙම නැතුව ඇති නේද? ඒවත් කරවත් සමානයි. අපි දැන් ඕකේ තියෙන උත්කෘෂ්ඨ මධ්‍ය මොමක කියලා. අර උත්කෘෂ්ඨ වශයෙන්ම කරන කෙනා තනිකර තනකොලක් කනවා කියලා ස්වාමීන් වහන්සේ කිව්ව විදියට. තනකොල කාලා හරක් මහකා කරන සියල්ලම කරනවත් ඇති. එහෙමයි. ඉතින් මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒක මහා ලොකු නිවනට ලොකු උපකාරයක්. උපකාරයක් කියලානේ. ඉතින් ස්වාමීන් වහන්සේ බලන්න දැන් මේ වාගේ තියෙන භයානකකම මේ වෘත ගත්තහම දැන් මේ වගේ එකක් දෙකක් තුනක් නෙවෙයි අපිට ඔය ශාසන සූත්‍ර දේශනා කියවනකොට තේරෙනවා සමහරු දැන් මේ කාලේ හිටපු නිකාන්තයෝ මේ හුස්ම ගන්න නැතුව මොක ආඩම් බැඳගෙන ඉන්න මේ සත්තු මරේ කියලා. එහෙමයි. එහෙම දෘෂ්ටිගත අය ඉන්නවා දැන් තථාගතයන් වහන්සේ කොතනවත් මේ අන්තයට ගිහිල්ලා නැහැ නේ. ඒ නිසා මේ උන්වහන්සේගේ ධර්මයේ තුලින් අපට පැහැදිලිවම තේරෙනවා අපි තථාගත ශ්‍රාවකයන් හැටියට මේ පැත්තෙන් ඉඳලා කතා කරනව නෙවෙයි බොහොම විවෘත මනසකින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ දිහා බලනකොට අපිට තේරෙනවා අපිට මොනතරම් වාසනාවක් අත ලැබිලා තියෙනවද කියලා. දැන් අද කාලේ මුඛවාඩම් බැඳගෙන ඉන්නවා මේ මේ කොරෝනා ප්‍රශ්න නිසා. ඒක මේ වෘතයක් නෙවෙයි නේද? ඒක නෑ ඒක ඉතින් අවශ්‍යතාවයක් සඳහා විස බීජයක් ඇතුල් වීම වළක්වා ගැනීමට හදන මුඛවාඩම් බඳින්නේ මේ වාතයේ සිටින සතුටින් මේ ඇතුළට ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ඒ ප්‍රාණඝාතය සිද්ධ වෙනවා කියන මානසිකත්වය. එහෙමයි. අන්තික ස්වාමීන් දැන් මේ සිල්ගුණ පුරණ තථාගත ශාසනයේ තුල වුණත් සිල්ගුණ පුරණ අයට මේ වගේ සීලබ්බත පරාමාස වලට යොමු වෙන අවස්ථා තියෙනවා. එහෙමයි. අපි හඳ දීක තමයි විමසන්න ඕන. දැන් මේ සීලබ්බත පරාමාසය කියලා කිව්වහම අපි ගොඩක් වෙලාවට හඳුනාගෙන තියෙන මේ ශාසනයෙන් බැහැර අන්‍ය ශාසනවල සීල ව්‍රත වලට නැඹුරු වෙලා කටයුතු කිරීම කියන එක. ඉතින් ඒ තුලත් අර මමත්වයේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන තමයි සක්කාය දිට්ඨිය මුල් කරගෙනම තමයි සීලබ්බත පරාමාසයට යන්නේ. ඉතින් මේ ශාසනය තුලත් අනිවාර්යයෙන්ම අපිට නිවන් මාර්ගයේ ගමන් කරනවා නම් සක්කාය දිට්ඨිය නැති කරලා විචිකිච්ඡා නැති කරලා සීලබ්බත පරාමාසයක් දුරු කරගන්න වෙනවා. අපි හන්නේ මේ තථාගත ශාසනය තුල කොහොමද සීලබ්බත පරාමාසයක් ක්‍රියාත්මක වෙන්නේ? මොකද දැන් ගෝවෘතා ජීවිත සුනකෘතාදී වෘත සම්බන්ධ ඉගැන්වීම ඍජුවම් ප්‍රතික්ෂේප කරලා තියෙනවනේ. එතකොට බෞද්ධ භික්ෂුවක් භික්ෂුණියක් හරි ගිහි ශ්‍රාවකයෙක් කොහොමද මේ සීලය වෘතය මේ පරාමර්ශණය කරගෙන ජීවත් වෙන්නේ? ස්වාමීනාත් ඇත්තටම මේ අපි ඉස්සලා ගෙහි පාර්ශවයෙන් ගත්තොත් මේ වෘත සමාදන් වීම වගේ දේවල් තියෙන මිනිස්සුන්ගේ 아무ත් පුරුදු. පැවිදි පාර්ශවයේ තුලක් ඒවා තියෙනවා අපි දෙපැත්තම චුට්ටක්. එහෙම අපේ ආන්දරන්ට බොහොම අත්දැකීම් ඇති සම්බන්ධයෙන් සිද්ධිමය වශයෙන් පැහැදිලි කරගත්තරම ස්වාමීන් වහන්සේ දැන් අපි තව දෙයක් ඊට කලින් මතක් කරන්න හිතුණා මට මේ වෘත කියන එක දැන් ඇත්තටම පොදුවේ ගත්තාම දැන් ඔය මේ ආර්ය අෂ්ටාංග මාර්ග පැත්තක තියලා බොහෝ දෙනා අමුතු අමුතු දේවල් දැන් ඔය එක එක පූජා විදි ඒවත් ඇත්තටම සමහරලාට හිතෙනවා උනට වඩා ග්‍රහණය කරන කේන්දරේ උනත් සාමනා. එහෙමයි. ඒවා පිළිබඳව ඔළුවේ තියාගෙනම ඉස්සරහට යන එක මහා වෘතයක් ඇත්තටම. එයාට මේ නියම මාර්ගයට එන්න හරි බාධාවක් එහෙම. අපි හන්නේ දැන් අවසර මේ මට පොඩි දෙයක් දැනගන්න ඕන. දැන් අපි දන්නවා ගොඩාක් මේ ශ්‍රද්ධාව දිනු වෙන පුද පූජාවන් තියෙනවනේ. ඉතින් ඒ තැන්වල අපි හඳුනන්නේ තථාගතයන් වහන්සේට ජීවමාන සංඥාවෙන් උපහාර දක්වන අවස්ථා අපි දැකලා තියෙනවා දන්නවා. ඉතින් ඒක බොහොම ශ්‍රද්ධා බුදුහාමුදුරු ජීවත් වෙලා ඉන්නවා කියන හැඟීමෙන් උදේ පාන්දර නැගිටලා අවශ්‍ය කරන වතාවත් එහෙම සිද්ධ කරන තැන. ඒක බොහොම හොඳ පූජා ක්‍රමයක්. හැබැයි සමහර තැන්වල අපේ හාමුදුරනේ මම දැකලා තියෙනවා මේ බුදුහාමුදුරන්ට මේ දක්මත් දන තරමටම ටිකක් අන්තගාමී වෙලා දැන් ටූත් පේස්ට් බ්‍රෂ් එකට ටූත් පේස්ට් දාලා ඉවර වෙලා මේ පිළිමි ඉස්සරහට ගිහිල්ලා උඩහට පහලට කරගෙන දත්මත් දලා කට හොදවලා කරන ඒවා. ඒ වගේම සමහර තැන්වල මේ ඇටච් බාත් รู ම් පවා තියෙන මේ බුදු කුටි තියෙනවා මේ කොමෝඩ් එකක් පවා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කොහොමද මේකට අපි ගලපන්නේ? සංඝ එතනදී මම නම් දකින්නේ ඒ වගේ දේවල් කරන්න යාම තුල අර කරන ගෞරවය අගෞරවයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද මේ මහා කාරුණිකයන් වහන්සේ විහිළුවකට ලක් වෙනවා වගේ දෙයක් වෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි පැහැදිලිවද පලා සිටින කෙනෙක්ට කිනා උපදින අර දේව සංකල්පයක් වගේ කිරිනාවන වගේ වැඩක්. එහෙමයි. අපිට කරන්න පුළුවන් කොටසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපිට හිත පුරා සද්ධාව ඇති කරගෙන අපිට මල් බඳුනක් ඊළඟට ඒ වගේම සම්බුද්ධ පූජාව උදේ පාන්දර අවදි වෙලා ඒ තථාගතයන් වහන්සේට කරන්න ඕනුණු පැන් ඇල් පැන් ආදී පූජා කිරීම එතකොට අපිට මේ ලෝක සම්මත අපේ සද්ධාව පිහිටන තැන් තියෙනවා. ඒ ඒ තුල පමණක් අපේ ටික කරා නම් හරි වටිනවා. අනික අපි හන්දරනේ බුදුහාමුදුරු ජීවත් වෙලා හිටියත් අපි යන්නේ නැන්නේ දත්මත් ගන්න. දත්මත් ගන්න. ඒක බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා මිස නේද? සමහර වෙලාවට අපි දැකලා තියෙන මම එක්තරා විහාරස්ථානයක දැක මේ බුදුරජාණන් වහන්සේ වෙනුවට අපි හඳුරන්නේ වියන් ඇඳක් තියලා සැතපෙන පිළිමයක් බුදු පිළිමයක් මේ ඇඳේ තැම්පත් කරලා තියෙනවා. නං අර උඩුවක් තියලා ඒක දෙන කොමෝඩි කුඩු විතරයි පිළිම වහන්සේ නැත්තේ. ඉතින් අන්න ඒවා එක්තරා විදිහක අන්තගාමී ඇත්තම ලාමක දේවල් කියලා හැදෙන මට නම් පේන්නේ. මොකද ඒ වගේ දේවල් මට ඉස්සෙල්ලා කියපු වචනෙමයි කියන්න තියෙන්නේ. ඒ වගේ දේවල් ස්වාමීන් වහන්සේ කිරීම තුළින් අර තියෙන ශ්‍රද්ධාවක් නැති වෙනවා. අනිත් එක බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙනවා මේ මොන විහිළුවක්ද කියලා. නිකන් සමහරට බලාගෙන ඉන්න අයටත් මහා අකුසල් රැස් වෙන දෙයක්. අමූලික ශ්‍රද්ධාව මුල් කරගෙන කරන ක්‍රියාවක් නේද? එතකොට ස්වාමීන් දැන් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ ගැන කල්පනා කරොත් මේ ගිහි පාර්ශවයේ පැත්තෙන් මේ සීලබ්බත පරාමාස කියන සංයෝජනේ වැඩ කරන අවස්ථා මට මතකයි එක්තරයක් පැවිදි වෙන්නව තරුණ ළමෙක්. එහෙම. මෙලම බොහොම හොඳයි සංවරශීලී. ඉතින් මම කොහොම මේ අපි ඒක රූප සම්පදා විචාරුත මේ මේ අරලිය ගහකේ මල් ටිකක් රන් දෙන්න කියලා. ආ අන්තිම මම ගස්වල නම් නගින්නෙත් නෑ මල් කඩන්න මම කොහොමද කියන්නේ. මේක සීලයට හොඳ නෑ. ඉතින් එතකොට දැන් බලන්න ගිහියෙක් හැටියට ඔබ සම්පදා සීලයක් ආරක්ෂා කරන්න නම් ඒක සීලබ්බත පරාමාසයක්. එහෙම. දැන් සමහර ගිහි අය ඉන්නවා මේ මේ ඒ කියන්නේ හාමුදුරුවන්ගේ වැඩ ගිහිව කරන්න. ගිහිව කරන්න. ගිහිව කරන්න යනවා. ඉතින් ඇත්තට ඒ වගේ සම්හන් දැන් ඔය කෑම වීමවලදී උනත් සමහර ලාවට මේ අපි හිතමු දැන් මම දැන් හාල් මැච් එකක් තියෙනවා. මොන හරි මස් මාංශ දෙයක් තියෙනවා. පො මේ සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා සමහර දානය කරනවා. මම නම් ඇල්ලෙවිවත් නැහැ. මේ දන්නවත් අල්ලලා නැහැ මට පොක් කරගන්න බෑනේ දාන දෙන්න කියලා. අපි හන්ද සමාවසර මේ දැන් අර මල් කැඩීම සම්බන්ධ උපදීම අදහසක් ආවා. අපේ හැන්දරනේ මේ දැන් මල් කඩනවා කියලා ගිහියෝ කරන කැඩිල්ලකුත් තියෙනවා මේ ටෙලිෆෝන් එකේ එහෙම. අපි හන්නේ මෙතන කියන්නේ දැන් මෙහෙමයි. ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තොත් මලක් කඩන එක පවක් වෙන්නේ නැහැ නේ ගිහියෙක් ගත්තොත්. ඒතර හාමුදුරු කෙනෙක් මලක් කැඩුවොත් කොහොමද පවක් වෙන්නේ කියන එක අපි ඉස්සර. ඔව්. ඇත්තටම සාමාන්‍යයෙන් මේක මේක බුදුරජාණන් වහන්සේ සිකපද පැනෙවුවා ලෝකවජ්‍ය පඤ්ඤාත්තිවජ්‍ය කියලා ඒ ක්‍රම දෙකට. එහෙම. දැන් තථාගතයන් වහන්සේ පනවනවා දැන් සමහර වෙලාවට දැන් ඔය මලක් ඒකේ මුලට අපි ගියොත් ඒකට ඇත්තටම තථාගතයන් වහන්සේ ඔය ගස් සිඳින්න එපා මල් කඩන්න එපා කියලා භික්ෂුන් වහන්සේට අනුදැනව දාලේ අර භික්ෂුන් වහන්සේ නමක් අර කුටියක් සකස් කරගන්න අර දේවතාවෙක් හිටපු ගහක් සිඳලා ඒච්ච ගැටලුව. එහෙමයි. ඒ දා ඉඳලා ඉතින් තථාගතයන් වහන්සේ සිකපදේ පැනෙව මෙහෙම වික්ෂුන් වහන්සේලා උපසම්පදා වික්ෂුන් වහන්සේ නම මෙන්න මේ විදිහට ගස් කපන්න, මල් කඩන්න ඊළඟට මේ අතුසින්දින්න අතුසින්දින්න මේ ඒ කාලේ පිළිගත්ත මේ කේන්ද්‍රයක් තියෙන හැටින් මේ රුක්ෂේ ඒවා කරන්න එපා පොළව කනින්න පොළව හරන්න එපා ඉතින් මේ වගේ දේවල් බුදුරජාණන්සේ උපසම්පදා වික්ෂුන් වහන්සේට දේශනා කළා ඒක සංස කැඩීම තුළ අකුසලයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියපු දෙයක් කිරීම තුළ ඒක අපි ප්‍රඥප්තිය කැඩීම නිසා අකුසලයක් වෙන්නේ. පඤ්ඤාති වජ්ජය. පඤ්ඤාති වජ්ජය. ඒක ලෝක වජ්ජයක් නෙවෙයි. ලෝක වජ්ජයක් නෙවෙයි. එහෙම. ඒ කියන්නේ ගිහියෙක් ඒ දේ කරා කියලා සිල්පද කැඩීමක් වෙන්නේ නැහැ. ගිහියන්ට ඒක බුදුරජාණන්ගේ පනවලා නැහැනේ. අපි දැන් ගිහියන් ගැලපෙන ලෝකවජ්‍යයක් ගැන සඳහන් කරමු. දැන් ඇත්තටම ගිහියන්ට ප්‍රාණඝාතය වගේ එකක් ලෝකවජ්‍යයක් වෙන්න පුළුවන් ගිහියන්ට දැන්. දැන් ඇත්තටම සොරකම් කිරීම වුණත් ලෝක දැන් ලෝකයේ පිළිකුල් කරන දෙයක් නිසා. එහෙම. ඒ කියන්නේ මේ රාජ්‍ය නීතියෙන් පවා තහනම් කරපු දේ. ඇත්තම ගිහියන්ට තියෙන ශික්ෂාපද පහම ස්වාමීන් වහන්සේ බලපම ලෝකවත්දයි. එහෙම. ඇත්තම ඒ ශික්ෂාපද පහම කැඩීම තුළින් ලෝකයෙන් නීතියෙන් ගැලවීමක් නැහැ. එහෙමයි. දැන් බිතුන් වහන්සේලාට දැන් බැලු බැලමට හිතෙන්න පුළුවන් බිතුන් වහන්සේලාට ලෝකවත්ද ශික්ෂාපදක් තියෙනවා. සංඥාත්තිවද ශික්ෂාපදක් තියෙනවා. එහෙමයි. ඒ අර අතන ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ එතනදී ඒ ඇත්තටම දැන් බැලු බැලමට මලක් කැඩුවට දෙනවා. ඕන කෙනෙකුට හිතෙනවා මොකද මලක් කැඩුවට මොකද වෙන්නේ කියලා. සමහර ශ්‍රද්ධාවෙන් කඩපු එකක් වෙන්න පුළුවන්. කඩපු එකක් වෙන්න පුළුවන්. ඉතින් තථාගතයන් පූජා කරන නමුත් එතන බුදුරජාණන් දේශනා කරලා තියෙනවා මේ දේ කරන්න එපා. ඒක කිරි. එහෙම කරන්න එපා කියොත් පොදයක් කරනවා කියලා කියන්නේ ඒ ශ්‍රද්ධාව නැහැ කියන එක. තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවයේ ශ්‍රද්ධාව නැති කරන ක්‍රියාවක්. ක්‍රියාවක්. එහෙම. ඒ නිසා සාමාන්‍යයෙන් එතකොට ගිහියන්ගේ පැත්තෙන් ගත්තාම ඔය විදියට ඕක විතරක් නෙවෙයි අනන්ත අපරිමාණ නිකන් එක එක දේවල් මිනිසුන්ගේ දෘෂ්ටි තියෙනවා. එතකොට අර මල් නොකඩා සිටින ගිහියන් එක්තරා විදිහක සීලබ්බත පරාමාසාරාමත. එයා හිතනවා දැන් බොහොම සංවරිනුට එයා තමයි නිවනට බොහොම සමීපවම ඉන්න කෙනෙක් කියලා. නමුත් ඇත්තටම නිවන අහලකටවත් එයාට යන්න බෑ. මොකද එයා ධර්ම ඉගෙනගෙන නැහැ. අර කොහෙන් හරි දෙයක් අහගත්ත දෙයක් නැත්නම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් කරන දෙයක් දැකලා අහන අපිත් ඒක කරා නම් හොඳයි කියලා හිතලා එහෙම ආදර්ශයට ගන්න ඕන දේවල් තියෙනවා. එහෙම. දැන් ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා දකින්නවනේ උන්වහන්සේ බොහොම සංවර සිටින. ඒවා තමන්ගේ ජීවිතේට ගලප ගන්න එක හොඳයි. හැබැයි උපසම්පදා භික්ෂුවකට තියෙන ශික්ෂාපද ගිහියෙක් පටලවගෙන කටයුතු කරනවා නම් ඒක සීලබ්බත පරාමාසයක් ඒකාන්තයෙන්. එහෙම. නැත්තම් ස්වාමීන් වහන්සේලාගේ පාර්ශ්වයෙන් උනත් සමහරලාට මේ සීලය එහෙම සීලබ්බත පරාමාසයක් වෙන අවස්ථා නැත්තේ නෑ ස්වාමීන් වහන්සේ. අපේ මොන වගේ අවස්ථාවලද එහෙම ස්වාමින් වහන්සේලා සීලබ්බත කරන්නේ? ස්වාමීන් වහන්සේලා දැන් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පන ලක්ෂයක් උන්වහන්සේ බෝසතරණ වහන්සේ නමක් හැටියට පාරමය පුරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුනේ ස්වාමීන් වහන්සේ අපිට සීලයෙන් සෑහීමකටපත් කරන්න නෙවෙයි. එහෙම. සීලේ උපකාර කරගත්තේ ඒකාන්තයෙන්ම අමාමහ නිවන සාක්ෂාත් කරලා දෙන්න. එහෙමයි. එතකොට මේ බුද්ධ ශාසනයේ කෙලවර තමයි නිවන. අර සීලය කුමක් සඳහාද කියලා අහන තැනදී සමාධිය සමාධිය සඳහා සමාධිය ප්‍රඥාව සඳහා ප්‍රඥාව විමුක්තිය සඳහා. එහෙමයි. ඒක අපි සත්‍යවිසුද්ධිය ගත්තත් සාමාන්‍යද මුලම සීලවිසුද්ධිය. එහෙමයි. එතන ඉඳලා තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. එහෙමයි. ඒක දැන් මුලම එක අල්ලගෙන මේක තමයි මම නැවතිලා හිටියොත් අවුලක්. එතනම නැවතිලා ඉන්නවා නම් ඒක මේ බුද්ධ ශාසනයේ නියම විදිහට ප්‍රයෝජන ගත්ත කෙනෙක් නෙවෙයි. එහෙමයි. ඒතරම් සීලය හැබැයි මේකෙන් කියන්නේ මේ සීලය අව탁සේව කරනවා කියන එක නෙවෙයි. සීලය වෙන්න කියනවා නෙවෙයි. නෙවෙයි. සීලය ඒකාන්තයෙන්ම තියෙනට ඕනේ තාම පිරිසිදුව. එහෙමයි. හැබැයි ස්වාමීන් දැන් සීල් ආරක්ෂා කරනකොට දැන් අපේ සීල් ආරක්ෂා කරනකොට ස්වාමීන් අපේ සිතේ රාගය, ද්වේෂය අඩු වෙන්න බෑ. එහෙම. ඉතින් සීල් ආරක්ෂා කරනකොට උග්‍රව තපස් රකින්නට අර විදියට ක්ලේශ ධර්මයන් තමන්ගේ සිත් තුළ වැඩි නම් එතන නියම පරිපූර්ණ සීලයක් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එක ඕනකට පැහැදිලි. අපි හන්නේ සාමාන්‍ය සීලය එහෙම ආරක්ෂා කරනකොට උග්‍ර විදියට විදි වැඩියෙන්ම හිතට වද දෙන ක්ලේශය මොන වගේ එකක්ද? මානයද? මාන්නයක් ඉතාම වටිනා මේ දෙයක් ස්වාමීන් වහන්සේ මතක් කරේ ඇත්තටම මේ මාන්නය කියන එකත් ඉස්මතු වෙලා යන හිතා ගන්න බැරි විදිහට. එහෙනම් දේශයක් ඇති වෙනවා. දැන් අපි ගත්තොත් දැන් මේ මම අපි සම්පදා වෙච්ච අලුත එහෙම අපි අපේ පූජනීය ලොකු සාමිනාතරත් එක්ක කිරිහෙර වන්දනා කරන්න ගියා. පස්සේ එකක් ගියා ඒ කාලේ. ඉතින් ගිහලා අපේ ආරණ්‍ය කීපයක් තියෙනවා. ඒ වගේ ඉඳලා දවස් තුනක් වෙන්නේ මොළ ආරණ්‍යෙම. ඉතල එන ගමන් ස්වාමීන් අපිට උපදෙස් දීලා තිබුණා ඇවත් දෙසෙනකොට මුල්ම කත්ති මුල්ම කාලෙනේ එහෙම වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ළඟ ඇවත් දෙසන්න කියලා. ඉතින් මම අපේ තැනකට මේ ස්වාමීන් වහන්සේලා ගම්පලාතේ මාතර එහෙම ආරණ්‍යයකට ඇවිල්ලා ඉතින් අපි එදාත් අපිත් එක්ක ගිය ලොකු වැඩිහිටි සම්මාද නමක් ළඟ ඇද මම උන්වහන්සේගේ දෝෂයක් කියන්නේ නෙවෙයි මේක හැමෝටම තේරුම් ගන්න මම මේ කියන්නේ උන්වහන්සේ දැන් අත්‍තරම පවත් වෙලා බොහොම වටිනා සම්මාද නමක් නමුත් දැන් බලන්න ඉතින් මම උන්වහන්සේ ළඟට ගිහලා පච්චිට දාලා හැවත් දෙසන්න සූදානම් වුණා අපි දැන් කුටුකියෙන් ඉන්න ගමන් හැවත් උන්වහන්සේ මාත් එක්ක කතා කරා ඉතින් අපේ ආයශිතුන් මම මේ ස්ථානයේ 1982 මම මෙහි හිටියා කියලා කිව්වා මම කහා සාමහන්සිට උන්වහන්සේ මට එකම ආසාවුණා. දැන් අවැද්දසන්ට කලින් මේ සුවඳ කතාව. මේ සුවඳ කතාවට කලින් අපේ ප්‍රේක්ෂක පින්වතුන්ට ප්‍රශ්නයක් වෙනවා ඉතින් අපි හඳුන නිතර කියන වචන මේ අවැද්දසනවා කියන එක. ඒක ගැනත් පොඩි විග්‍රහයක් වැඩි විනය කතා කරන්න යන්නේ නැතුව පොඩි විග්‍රහයක් කරගන්න. අවැද්දසනවා කියලා කියන්නේ අපි සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා හැමදාම හවසට තමන්ගේ ඇතින්ද මේ උපසම්පදා සීලේ සම්මාංශ මහා සාහල සීලයක් එහෙම. මේකේ සමහර දේ ශික්ෂාපද තියෙනවා කමා කමා කර ගැනීමක් නෙමෙයි මේ මතක් කරනවා. එහෙම. මගේ අතින් මෙන්න මේ මගේ අතින් මොනවා හරි වරදක් මෙන්න මේ කියන જાති මේ ශික්ෂාපද 227 න් මොනවා හරි ශික්ෂාපදයක් උල්ලංඝනය උල්ලංඝනය වුණා නම් මම වහන්සේට මතක් කරනවා. සහ මම ආයි කරන්නේ නැහැ කියලා ආයත සංවරයේ පිළිතනවා. මොකද මතක් කරනවා කියන්නේ නිතර නිතර මතක් කරන්න වෙනවා කියන්නේ ඒක ලැජ්ජාසහගත දෙයක්නේ. එතකොට අර ස්වාමීන් වහන්සේට මකට මතක් වෙනකොට අර වැරද්ද වෙන ප්‍රවණතාවය හරි අඩු. ඒක තමයි වැද්දෙසනවා කියන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කොහොම හරි මේ මන්දාර ස්වාමීන් වහන්සේ දැන් කොහොමද විස්තරය යනවා. උන්වහන්සේ කිව්වා මම ඉතින් මෙහෙ හිටියා. ඉතින් ඒ කාලේ හිටපු ලොකු ස්වාමීන් මෙන්න මේ ස්වාමීන් වහන්සේ හිටියේ. ඉතින් ආයෙ මට කිව්වා සායතුම් මේ දැන් වගේ නෙවෙයි හරි දුෂ්කරයි මෙහෙ. ඉතින් එහෙම කියනවනේ. ඉතින් එහෙම ශාල විස්තරයක් තියා. ඉතින් දැන් මම කල්පනා කරලා මම මේකට දැන් සම්බන්ධ වෙන්න බෑ. ඒකත් ස්වාමීන් වහන්සේ දැන් කතාවක් එක්කම ඉස්සරහට යන්නේ. කියන්නේ එහෙමයි. ඒ නිසා මම අහුවා ස්වාමීන් වහන්සේ ඒ කාලේ මෙහි කියනමක් විතර හැදී තියද කියලා. එහෙම. ඒ වෙලාවේ උන්වහන්සේ මට ඕක කියන්න වෙලා නැහැ. ඒවත් දෙසනවා කියලා මට ආ එහෙමයි. ඉතින් ඒක මම දැන් බොහොම සීලවන්තයි මම. දැන් හාමුදුරුවෝමයි කතාව පටන් ගත්තා. පටන් ඒ පටන් ගන්නේ උන්වහන්සේ මම හිතන්නේ විතර එක ඒ කාර්ය ස්ථානය සම්බන්ධව විතර මට මතක හැටියට හතක් අටක්වත් කියන්නේ නැහැ. උන්වහන්සේට අනුග්‍රහයක් මිස දැන් මේක මට තේරිච්ච විදිය දැන් තව දෙයක් අහනකොට උන්වහන්සේට සතුට වෙන්නේ දැන්. මම හිතුවා මේ ස්වාමීන් ඒ කාලේ නැත්තම් මට 82 ඒ ස්ථානෙට පුරාන මට කිසිම අදාළත්වයක් නැහැ. <laughs> ඉතින් එතකොට දැන් බලන්න මම කියන්නේ අර එතන ඉතින් අර උන්වහන්සේ බොහොම සීලවන්තයි මට මේ වෙලාව මතක් වුණේ හරිම සීලවන්තයි. නමුත් උන්වහන්සේ හිත දෙහැ අර ඒ කියන්නේ උනාදට වෙලා ලොකු කේන්තියක් ආවා. මම ඒ කතාව තුල අපේ හන්දේ අපේ හාමුදුරු කරේ වඩාත් පැහැදීමක් මට ඇති වුණා. මමත් මේ අපේ හාමුදුරු මොහොම වැදගත් කතා දේශනා තරුණ ඉදිරිපත් කරද්දී අතරින් පතර එක එක ඒවා කියනදී ඒ කියලා ඉවසදරාගෙන තිනහම මොහොනින් අපේ හාමුදුරු පාඩුවේ කරගෙන යනවා. මම කියව සමහරවිට ඉතින් අර ඇත්තටම මේ ඒ අර ඥාන සීලයේ ඒ සීලවන්ත භාවය ස්වාමීන් වහන්සේ දේශය ඉතින් අතරම ඒ වගේ දේවල් බොහොම ඉවසන්න පුරුදු වෙන්න ඕන. සීලේ උපකාර කරගන්න ඕන ඒකට. දැන් අපි හිතමු දැන් අපි මොනවා හරි දෙයක් අපිට සාමනතර දාන පිළිගන්න ඕන. දාන පිළිගන්න අමතක වෙලක් ඒක නම බෙදා ගන්නවා. මොකද බෙදාගත්තේ කියලා අපි අර ඒ ශික්ෂාපදේ බලනවා වගේම අපේ සිතේ ඒ වෙලාවේ පහළ වෙන සිතිවිල්ල දිහාත් අපි දකින්න ඕන. අපි හිත දිහා දකින්න නැතුව අර ශික්ෂාපදයේ අය මේක කරේ කියලා යා මේ බොහොම තරවට්ටු කළා ද්වේෂය ඇති කරගෙන දානේ වන්දනකම් කේන්තියෙන් දානේ වන්දලා අර බලන අර සීලේ උපකාර කරගන්න ඕන. සමාධිය නමුත් සමාධියට වික්ෂේපය සඳහා තමයි හේතු වෙන්නේ. මොකද අර හැබැයි සීලවන්ත භාවය ඇත්තටම ඒක තියෙනවා. මොකද අපි මේ මේ සිත දිහා බලන්න ස්වාමීනාත් අපේ ලාංකීය භික්ෂුන් වහන්සේලාට වගේම අපේ දායකයන්ට අපි උගන්වන්න ඕනේ මොකද අර අකාන්තා ස්වාමීන් වහන්සේලාගේ එහෙම ඒ පොතපත කියවනකොට උන්වහන්සේලාගේ ජීවන තොරතුරු කියවනකොට එතන මේ සිත දිහාම තමයි බලන්න ඕනේ. එහෙමයි. ඒකකොට අපි මේ සීලය ගැන දෙතර සීලේ උපකාර කරගන්න ඕනේ සනසිල්ල පිණසමත් නැත්නම් එහෙම නැතුව කේන්තියක් පිණසවත් මාන්නයක් පිණසවත් ඊළඟට දැන් ඔසාමනහද මතක් කරා දැන් ශීල සිල් ලකින සංඝාන්තරට ඇත්තට ඒක ඇති වෙනවා. ඉතින් කෙදෙස් වල හැටි. මේක පුජ්‍යලෙකි දෝෂයක් නෙමෙයි ස්වාමීන් මේ කෙදෙස් වෙන හැටි. එහෙම. හොඳට සිල් ආරක්ෂා කරන ස්වාමීන්හන්සේට මම අත්දැකීමෙන් දන්නවා. අනිත් හැම කෙනෙක්ම අඩුවට පේන්නේ මම තමයි අත්ත්ුක්කංශන පරවම්බන තත්වයේ. ආන්න මං ඉහළ තියලා අනිත් අය පල්ලෙහාට පහළ. ඉතින් හිතනවා මේ ඉතින් හැම වෙලෙම ඉන්නේ 아무තුමා ස්වરૂපයකින් අර එතකොට අර මුල්ලම එතෙන් නැවතුලයි. එහෙමයි. කියන්නේ තව සීල විසුද්ධිය ඉඳලා චිත්ත විසුද්ධියට යන්න ඕනේ, ditthi විසුද්ධියට යන්න ඕනේ, කාංකායතන විසුද්ධියට යන්න ඕනේ. මග්ගා මග්ග ඥාන දර්ශන, ප්‍රතිපදා ඥාන දර්ශන, ඥාන දර්ශන. එහෙමයි. ඒ ඔක්කොම පහු කරන්න තවත් වෙනවා සෑහෙන්න. ඒතකොට මුලම මෙහෙම කිව්වොත් හැබැයි සිල්වතානම් කාරුණික හදවතක් තියෙන්න ඕන. තමන් ඉදිරියේහි වෙනත් කෙනෙක් දුස්සීලකමක් කරද්දී වුණත් අනේ මේ මිනිස්සෙ මේ කෙලෙස් වලට වැහිලා මේක කරන කරගත්තනේ අපරාධයක් කරගත්තනේ කියලා කරුණාවෙන් බලලා යාව නිවැරදි කරන්න මහන්සි ගන්න එක තමයි හැබෑ සිල්වතාගේ ලක්ෂණය. අර සීලබ්බත පරාමාසයට ගොදුරු වෙන එකනා අනිත් අයගේ සිල් හදන්න ගිහිල්ලා තමන් අධ්‍යාත්මිකව කෙලෙසෙනවා. පැහැදිලිවම සම්මෙන් තව දෙයක් වචනයක් කියන්න ඕනේ. දැන් සමහර වෙලාවට මේ සීලයයි ගුණයන් කියන්නේ දෙකක්. එහෙම. මම ඉස්සර මේ පොඩි දවසවල හිතුවේ මේ දෙකම එකක් කියලා. එහෙම. පස්සේ තමයි මේක වැටුනේ මේක දෙකක් කියලා. සිල් ගුණ පුරනවා කියලා. සිල් ගුණ පුරනවා කියන්නේ දෙකක්. එහෙනම් ස්වාමීන් වහන්සේදර මතක් කරා දර සැබෑම කරුණාව. ඒක ඇත්තට ගුණයක්. සමහර වෙලාවට දැන් මේ සමාජයේ ගිහි සමාජේ වුණත් පුදුම හොඳ මිනිස්සු ඉන්නවා. එහෙනම් බොනවා. හැබැයි හරිම හොඳ මිනිස්සු කියලා දැන් මිනිස්සුම කියනවා. එහෙම. ඒකට එයාගේ ගුණයක් තියෙන හැබැයි සීලයක් නැහැ. එහෙම. සමහරවිට මේ සීලයයි ගුණයයි දෙකම හරිම දුර්ලභයි ස්වාමීන් වහන්සේ. සීලයක් මේ කියන්නේ සමහර වෙලාවට අර මධ්‍යසාර භාවිතා කරන ක්‍රියාව විතරක් වැරද්දක් ඉදිරිය කරන අවස්ථාව වෙන්න පුළුවන් වෙන හොඳ ගුණ ඕන තරම් තියෙනවා ඕන තරම් තියෙන කුත ගුණ සැලකීම කළ ගුණ සැලකීම ඊළඟට අන් අයට උපකාර කිරීම කරුණාවෙන් කතා කිරීම මෛත්‍රිය ඕන කෙනෙකුගේ වරදක් ඉවසන සුළු ගතිය තියෙන මිනිස්සු ඉන්නවා හැබැයි අපි මේව කිව්ව කියලා ඒ සීලය උල්ලංඝනය කරන්න උත්තේජනයක් දීම නෙවෙයි මේ කරන්නේ. නෑ නෑ පැහැදිලිවම සම්මත කරන එක මම කිව්වේ සීලවන්ත භාවයේ අරක ගුණය එහෙමයි. සීලය ඒකාන්තයෙන් තියෙන්න ඕන. දැන් අපි දැන් සීලබ්බත පරාමාසයේදී අපි මේ කතා කරේ මේ සීලවන්ත භාවයත් එක්ක අපේ හිතේ අර පහළ වෙන ක්ලේශ ධර්ම අපි පාලනය කරගෙන අපි මේ සීලෙන් සෑහීමකටපත් වෙන්න නෙවෙයි අපි මේ ගමන යන්නේ. අපි ඒ කාන්තෙම සීලය පාදක කරගෙන අපි අමාමහ නිවන සාක්ෂාත් කරගන්නයි මේ මේක අපි පාදක කරගෙන තියෙන කියන සංකල්පය තියාගෙන නිහතමානිකම් ස්වාමීන් වහන්සේ මම නම් හොඳටම දැකපු දෙයක් මේ සිල් ගුණ පුරන්ඩ අංක එකට නිහතමානිකම තියෙන්න ඕනේ. එහෙමයි. නිර්හංකාරකම නැති වුණොත් මාන්නේ ඔළුවට ගැහුවොත් ස්වාමීන් වහන්සේ කිසිම ගිහියෙකුටවත් පැවිද්දෙකුටවත් මුද්දට සිල් ගුණ අර සීල විසුද්ධියක් වෙන විදිහට සීලයක් ආරක්ෂා කරන්න බැරුව යනවා. එහෙමයි. අර අපෙන් මම අහලා තියෙන දැන් අර භාවනා කර්මස්ථානාචාර්යවරයෙක් ගාවට ගියාම උනත් මේ යන්න ඕන ඉතාලම හොඳ අනතිමානී ස්වභාවය. දැන් සමහරු ඉන්නෝනේ ගොඩාක් භාවනාව එක එක මධ්‍යස්ථානවල ගිහිල්ලා විවිධ ක්‍රම අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඒ සියල්ල ඔළුවේ තියාගෙන ගිහිල්ලා භාවනා කරන්න ගියාම සමහර වෙලාවට මම දන්නවා කියන හැඟීමෙන් භාවනා කරන්න ගිහිල්ලා ඒකම යාට උපක්ලේශයක් බවට පත් වෙලා බාධාවක් බවට පත් වෙනවා. දන්නේ නැති තැන ඉඳලා පටන් ගත්තොත් අර කර්මස්ථානාචාරවරයා කියන දේ පිළිඅරගෙන ඒක නියම විදිහට පාතගෙන යන්න පුළුවන්කම ඒක තමයි ඒක ඊටාම අවශ්‍ය දෙයක් සම්මත දැන් අර ඔයගේ අපි කතාන්දරක් තියෙන අර ඇත්ත වශයෙන්ම අර එක ස්වාමීන් වහන්සේ නමක් ඊටාගෙන හිටියා උන්වහන්සේ උන්තර ධර්මදරයි විනේදරයි කොටිලහාම්දුරු කොටිලහාම්දුරු ඒ වගේම මේ බුදුහාමුදුරුවෝ කතා කළේ තුච්ච පොඩිල කියලා. තුච්ච පොඩිල කියලා. ඒ වගේම සංඝාසනේ ලංකාවෙත් තියෙන අර මට මතක නැහැ කතා හරියටම ඇත්තටම සාමාන්‍ය එතනදී වුණත් තමන් ඔළුවෙන් කියන්නේ තමන් සීලවන්තකම තියෙනවා ධර්ම දැනුම හැමදේම තියෙනවා ඒ වගේම ඉර්ධි ප්‍රාතිහාරකව පාන්න පුළුවන් අභිඥා තිබුණා නම කෙලස් නැති කරලා නැහැ. එහෙමයි. ඉතින් දැන් ශිෂ්‍යයා දැනගත්ත මගේ ගුරුවරයා තාම කෙලස් නැති කරලා නැහැ. එහෙමයි. ඊට පස්සේ දැන් නමුත් ගුරුවරයා මුලා වෙලා ගුරුවරයා හිතාගෙන ඉන්නවා මම රහත් වෙලා රහත් වෙලායි කියලා. ඉතින් අන්තිමට මොකද කරන්නේ? ගෝලියෝ ඉන්නව රහත් වෙච්ච අය. රහත් වෙච්ච අය. ඉතින් මේ ගෝලයා මොකද කරේ ගුරුවරයාට අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ මේ ඇටෙක් කුලප්පු වෙලා අර බොහොම පලාතම සුණු විසුණු කරගෙන එන ආකාරයට මේ ස්වාමීන් වහන්සේගේ ඇඟට එන ළඟට එන ආකාරයට නැව්වා. ඒක ගුරුවරයාටම කිව්වා පහන්නේ මවන්න මවන්න කියලා අන්න හරියට. ගුරුවරයාම විසින්ම මැව්වා. මැව්වා. එයා එතුමා විසින්ම මවපු ඇටට එතුමාම බය වෙලා ගිහිල්ලා ගෝලයාව බදාගත්තා. බදාගත්තා. එතනදී ස්වාමීන් වහන්සේ බලන්න අර අපි එතකොට මෙච්චර මේ මහා අභිඥා තියෙන කෙනෙක් ඉතින් එහෙම වෙනවා නම් ස්වාමීන් දැන් ඇත්තටම ඔය අනතිමානීව කියන්නේ පුළුවන් තරම් නිහතමානීවම දැන් ස්වාමීන් මතක් කළා දැන් හැමතැනම දේවල් ඉගෙනගෙන අපි භාවනා ගත්තාම එක එක දේවල් පටලවාගෙන ඉතින් යන්නේ අතනක් පොඩ්ඩක් භාවනාවක් කරන්න විමසන්න යන්නේ. එහෙම. ඉතින් බලවත් අවබෝධ කොහොමද දේශනා විලාසය කොහොමද? මිනිස්සු කියන්නේ මට කියන විදිහට තේරුණා එතන හරියන්නේ නැහැ කියලා. මොකද එයා ඔළුවේ ගොඩාක් දරාගෙන යනවා. අපි දැන් භාෂාවක් ගත්තොත් සමහරවිට ගොඩක් ගුරුවරු කියන ඉංග්‍රීසි භාෂාව. ඉතින් හැමතැනම දැනගත්ත කෙනාට හරි අමාරු උගන්නන්න ඕනම දෙයක් එහෙමනේ. නොදන්නවනම් මුල ඉඳලා ක්‍රමානුකූලව මේක කරගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි භාවනාවේදී ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කියන විදිහට ගොඩක් දේවල් දැනගත්තොත් නම් හරි අමාරුයි යථාර්ථයක් කරා හදාසක් හිතක් සකස් කරගන්න. එහෙම. අපි හන්නේ දැන් දැන් අපි කාල සීමාවත් බොහොම ඉක්මනින්ම විවේකයෙන් පවතින නිසා මේ සීලබ්බත පරාමාසයේ සම්බන්ධයෙන්ම අපි හන්නේ දැන් බෞද්ධ සම්ප්‍රදාය තුලත් එක්තරා එක එක වෘත තියෙන. දැන් මෞන වෘතය මුනිවත රකින්නවා කියන එක ගැන තත්ත්වල් එන්නේ නිහඬයාවෙන් කතා කරන බොහොම වචන භාවිතය අවම කරගෙන කතා කරන අවස්ථා තියෙනෝනේ අපි හන්නේ. එතකොට ඒ වගේ එකකුත් නිවනට මේ සංයෝජනයක් වෙනවද? එහෙම නැත්නම් ඒක සංයෝජනයක් වෙන්නේ නැද්ද ඒ වෘතය? නෑ ස්වාමීන් වහන්සේ අතරම වෘත මේ ක්‍රම ගත්තාම ශාස්ත්‍රය තුලත් එහෙම වෘත තියෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේ අපි දුතාංග ගත්තොත් ස්වාමීන් වහන්සේ දුතාංග කියන්නේ කෙලෙස් තිබ හරිනවා කියන එක. දුතාංග වලින් सिद्ध කරන්නේ ස්වාමීන් වහන්සේ මේ අල්පේච්ඡතාදී ගුණ ඒ ජීවිතයට ප්‍රත්‍යං කරනවා. එහෙනම්. කියන්නේ ඒ ජීවිතයට ගලපනවා. ගලපනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් බලන්න දැන් දැන් අපි ඔය පාංශකෝලි කාංගේ ගත්තොත්, තේචීවර් කාංගේ ගත්තොත් ඒවා දුත ආයව උපුත. එහෙනම්. ඒ කියන්නේ මුළු ජීවිත කාලයේම මේ සරල පැවැත්මක සරල පැවැත්මට. ඒ ශරීරයේ දුක් දීම නෙවෙයි නේද? දුක් නෙවෙයි. අතර මේවා අන්තගාමී තත්ත්වයක් නෙවෙයි. නෙමෙයි. එතකොට දැන් අපිට සාමාන්‍ය කෙනෙකුට ජීවත් වෙන අපි හිතමු කෙනෙක් පාංශුකුල සිවුරකින් ජීවත් වෙනවනේ දැන් ලැබිච්ච සිවුරකින් ඒ තනි සිවුරෙන් ජීවත් වෙනවා. ඒකෙන් එයාට ජීවත් වෙන්න බැරි කමක් නැහැනේ. ඊළඟට සතුන් සිවුරෙන් ජීවත් ඒ චීවරකාංගේ. ඊළඟට පින්න පාතිකාංගේ. ඒකට බලන්න පින්න පාතෙම යකෙනවා. ඉතින් කොහමරි අපි දැන් මේ නිවන් දකින්න ඉන්නේ කියලා ආහාර ගන්න නැතුව එක තැනකටලා හිටියොත් ඒක හරියන්නේ නැහැ. ඒ සඳහා කිසියම් වෙහෙසක් වෙන්න වෙනවා නමුත් ශරීරයට අධික දුක් වීමක් නෙවෙයි. නෙවෙයි. ඒකෙන් ඒකෙන් ඒකාන්තයෙන් ගුණමයි වැඩිනේ අල්පෙච්ඡතාදී ගුණ. එහෙමයි. ඒකට ඒ වගේ සම්මත මේ ශාසනය තුළ ඒකාන්තයෙන්ම ඒ වගේ වෘත තියෙනවා. අපි ගත්තත් අපේ සීලයට උනත් දැන් බලන්න සමහරවල්ලාට අපිට දඬුවම් විඳින්න ඉන්න අවස්ථා තියෙනවානේ දැන් අපි ගත්තොත් දැන් ගරුකාපත්තිකටපත් වුණොත් පිරියස් පුරන්න ඕනේ මානත් පුරන්න ඕනේ අබ්බහන කර්ම වලට වාදනය වෙන්න ඕන. ඒ වගේ ස්වාමීනාගේ පැහැදිලි වෙන්නේ තථාගතයන් වහන්සේ එක එක වෘත ක්‍රම අපේ හික්මීම පිණිස දේශනා කරලා තියෙනවා තථාගතන ශාසනය තුළ. එහෙම. ඒවා බැලු බැල්මට ඕන කෙනෙකුට ඥානවන්තයෙකුට පේනවා කිසිසේත්ම මේවා අන්තගාමී දේවල් නෙවෙයි. නෙමෙයි. එතකොට අපි හන්නේ දැන් ওই ගොඩක් අය ශරීරයට දුක් දෙන්නේ හරියට බැලුවොත් මතු සැප බලාපොරොත්තු වෙන්නේ දැන් අර ගෝවත ආජවත සුණකృత සමාදන් වෙච්ච ඇත් හිතුවේ බැරිලා සුගතියයි කියලානේ. එතකොට එහෙම සීලය සමාධියේ පදනම් කරගෙන සමාධියෙන් ප්‍රඥාවට ගිහිලා විමුක්ති ඥාන දර්ශනීය පැත්තට භාවිතා කරන්නේ නැතුව කවුරු හරි කෙනෙක් මමත්වයේ පිනවීම සඳහා එමු නැත්නම් අර අර සුගතිය යෑමට විතරයි මම මේ සිල් රකින්නේ කියලා හිතලා නරකින් වල කියලා හොඳ දේ කරන්න ගත්තොත් ඒ වශයක් බවට පත් වෙන අවස්ථාවක් වෙන්නේ නැද්ද? ඇත්තටම සංසය සක්කාය දිට්ඨිය මුල් වෙලා ස්වාමීන් වහන්සේ මතක් කරපේකම ඇත්තටම ඒ සක්කාය දිට්ඨිය මුල් වෙලා මම කියන සංඥාව තුළ ඉඳගෙන අර එක එක දේවල් බලාපොරොත්තුෙන් ඒ ආරක්ෂා කරන සීලේ ස්වාමීන් සමාධිය වෙනස කිසිසේත්ම උපකාර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ හික්මීම මේ ශික්ෂණය මේ හැදිච්චකම මේ අත්‍තිවාරම ස්වාමීන් වහන්සේ දැම්මේ සමාධියට ගොඩ වෙන්නමයි. එහෙමයි. සමාධිය තුළින් ඒකාන්තයෙන් ප්‍රඥාව ඇති කරගන්නමයි. ඉතින් අර පැහැදිලිමයි ඒ සීලය තුළ අර කෙලෙස් සංසිඳීමක් විය යුතුමයි. විය යුතුමයි. ඇත්තටම සීලය තුළ විය යුතුමයි. දවසින් දවස අපි සීල ආරක්ෂා කරනකොට අපේ හිතට සැනසෙල්ලක් තියෙන්න ඕනේ. එහෙමයි. හිතට මහා බරක්, හිතට පීඩාවක්, මහා කරදරයක් නම් එතන ඇත්තට හොඳ සීලයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක සීලබ්බත පරාමාස ගුණයට තමයි යන්නේ. එහෙම. අපි හන්ද දැන් සාමාන්‍යයෙන් අපි වේදනාව සම්බන්ධයෙන් ගත්තොත් සුඛ වේදනාවේදී සාමාන්‍යයෙන් කරන්නේ ඇලෙන. ඇලෙනවා. දුක් වේදනාවේදී කරන්නේ ගැටෙන. එතකොට අර වත සමාදන් වීම තුළ බොහෝ වෙලාවට ගැටීමක් වෙන්න පුළුවන් නේද අපි හන්ද මේ දුක ඇති වෙන හින්දා ශාරීරික පීඩා ගෙන දෙන නිසා. ඔව් සම්මානත හොඳ තැනකට ඇත්තම ආව. දැන් අපි මෙතනදී කියන්නේ දැන් බොහෝ දෙනා හිතන්න පුළුවන් නැත්තම් මේ අපි සැප විඳින්න ඕනට වඩා ඒ පස්සේ යන්න කෙනෙක් නෙවෙයි. එහෙම. මොකද ඒ සම්මානත දැන් මතක් කරා ඒ සැප වේදනාව තුළ අපි ඇත්තම ඇලෙනවා. ඇලෙනවා. අපි මේ එතකොට අපි මහා දුක් වේදනා ගොඩක් දීලා මහා වේදනාවෙන් විතර ගැටෙනවා. එහෙම. අපි බොහොම එක සමබරව ඇත්තට මේක ගන්න ඕන දෙයක් මේක. එතකොට මේ වෘත වුණත් එහෙම දැන් ඔය මේ අපි හිතමු දැන් ස්වාමීන් වහන්සේ නමක් බොහොම කැමැත්තෙන් ශ්‍රද්ධාව තමයි මූලික වෙන්නේ. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරාට පස්සේ ඉතින් ඕනම දෙයක් ශ්‍රද්ධාව පිටලා කරන්න පුළුවන්. ඒ උන්වහන්සේට ගල් එනක් කියන්නේ බාහිර කෙනෙකුට දකින්න අයියෝ මේ මොන දුකක්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට අර ශ්‍රද්ධාව තුළ ඉන්න නිසා ධර්ම අවබෝධය හොඳට තියෙන නිසා උන්වහන්සේට ඊතර මහා චනසිල්ලක්. එහෙමයි. ඉතින් ඒකට ඒක දැන් බාහිර කෙනෙකුට දකින්න පුළුවන් මේක මේ හරි කරදරයක් කියලා. නමුත් උන්වහන්සේ මහා චනසිල්ලක් එකෙන් පුදුම නිරාංශ සතුටක් උන්වහන්සේ ලබනවා. ඉතින් ඒ නිසා අවසර අපි හන දැන් ඒ හාමුදුරුණත් ගල් ලෙලි ලෙඩේ මැලිලා හිටියොත් මට මේ ගල් වෙන හැර වෙන ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා සාමාන්‍යයෙන් දැන් මේ ඒ වගේ ඒවා තියෙනවා මොකද අර අපි ඒ ග්‍රහණය කරගන්න තැනනේ අපි අල්ලගන්න දැන් සමහර වෙලාවට ඒ වගේ ගල්ලෙන් වල ඉන්න ස්වාමීන් වහන්සේලාට සමහරවිට මෙතන ඒ ගල්ලෙන කෙනෙක් මේ අර ඒකතර අපි මෙහෙම කිව්වට මොකද හිතන්නේ අර නින්දේ ඉන්න මැඩිය වගේ තමයි සමහරලාට. එතන කෙරෙහි සමහරලාට ඇලෙනවා. එතන තමයි උපරිම සතුට තියෙන සතුට තියෙන කියලා තියෙන එක මේක හරියම තීක්ෂණයි ස්වාමීන් වහන්සේ බොහොම කල්පනාවෙන් ඊටාම කල්පනාවෙන් යෝනිසෝ මනසිකාරයෙන්ම සිහියෙන්ම මේ ගමන ගියේ නැත්තම් ගිහියන්ට පැවිද්දන්ට අපි කාටවත් සනසිල්ලක් හදාගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශික්ෂාපද ටික හොඳට ඉගෙනගෙන ඒක ඒකාන්තයෙන් සැනසෙල්ල පිණිස හිතේ සැහැල්ලුව පිණිස අර කාය ලහුණා චිත්ත ලහුණා කියන තියෙන සාමනන්මයි. ඉතින් මේ පස්සද්ධිය පිණිස බොහොම සමාධිය පිණිසම මේ ශික්ෂාපද ටික ආරක්ෂා කිරීම තමයි අපිට කළ යුත්තේ. එහෙමයි. සමාධි සංවර්ධනික සීලය සමාධියට උපකාර වෙන විදිහට රකින්න සීලය තමයි සංයෝජන ධර්ම ප්‍රහාණය කරගෙන නිවන් මඟ එලිපෙහෙලි කරගෙන ඉදිරියට යන්නට උපකාර වෙන්නේ කියන එක අපි හාමුදුරු බොහොම පැහැදිලිව සිහිපත් කළේ. ඉතින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන ප්‍රහාණය වෙනවත් එක්කම සෝවන් ඵලයටපත් වෙලා නිවන් මාර්ගයට පිවිසිච්ච කෙනෙක් බවට ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා නියතෝ සම්බෝධි පරායනෝ කියන තත්ත්වයට. ඒකාන්තයෙන්ම නිවන ඉලක්ක කරගෙන ගමන් කරන කෙනෙක් බවට පත්වීමේ භාග්‍ය උදා වෙනවා. ඉතින් අපේ හාමුදුරු බොහොම පැහැදිලිව මතක් කළා. මේ හැම සංයෝජනයකටම සක්කාය දිට්ඨිය මුල් වෙන හැටි. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවට මුල් වෙන හැටි, සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාසයට මුල් වෙන හැටි. ඒ තුල සසරට වැටෙන හැටි. එහෙනම් මේ වයින් නවතින්න නම් සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්න. අනිත්‍ය සංඥාව සෑම දෙයක් තුලම දකින්න වෑයම් කරනවා. ඇහැ ගැටෙන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ ආදී මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ශරීරේන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු දිහා අපිට පුළුවන්කම තිබුණොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දකින්න ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අවබෝධයෙන් ඒ කර්ම පරිහරණය කරන්න ඒ සක්කාය දිට්ඨි ප්‍රහාණය කරගන්න බෙහෙවින් උපකාර වෙනවා ඒ ලොකු ගැටය ලිහා ගත්තොත් අනිත් ගැට ටිකෙන් ටික ලිහා ගන්න පුළුවන්. ඉතින් අපි ගැට ලිහන හැටි ඔබට කියා දෙන වැඩසටහනක් විදිහටයි අපි මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙලෙසින් ඔබ වෙත තිලින කරන්නේ. ඉතින් අද දවසේ අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා පූර්වක අපේ ගෞරවය පළ කර සිටින අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට තමන් වහන්සේ සතු වටිනා කාලය ඔබ අප වෙනුවෙන් මෙඩංගු කිරීම සම්බන්ධයෙන් උතුම් නිවනින් සැනසෙල්ල උදා කර ගැනීම භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් යලිත් ලබන සතියේ ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාව තුළින් මුණ ගැසීමේ අපේක්ෂාවෙන් අපි වැඩසටහන මෙතකින් සමාප්ත කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න